අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මේ තරම් තොරතුරු ගොඩක කාවද විශ්වාස කරන්නේ? හොඳයි. මේ ප්‍රශ්නේ අලුත් එකක් නෙවෙයි. අවුරුදු දහස් ගාණක කලිනුත් මේක අහලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒකට ලැබුණු පිළිතුරක් ගැන. සැබෑම ගුරුවරයෙක්ව අඳුරගන්න පාවිච්චි කරන්න පුළුවන් හරිම ප්‍රායෝගික ක්‍රමවේදයක් ගැන. හොඳයි. අපි මේ ගමන යන්නේ කොටස් පහකින්. මුලින්ම බලමු මේ හැමදේම පටන් ගත්ත ඒ නිර්භීත ප්‍රශ්නය මොකක්ද කියලා. ඊට පස්සේ මේ පරීක්ෂණයට ඕන කරන මෙවලම් දෙක ගැන දැනගෙන පියවරෙන් පියවර විමර්ශනය කරන හැටි ඉගෙන ගමු. අන්තිමට බලමු මේ ඔක්කොම කරාට පස්සේ හේතුඵල මත පදනම වුණු ශක්තිමත් විශ්වාසයක් ගොඩනගෙන්නේ කොහොමද කියලා. කතාව පටන් ගන්නේ ජේතමණයෙන්. හිතන්න එතන ඉන්න ශ්‍රාවකයෙක් හරිම නිර්භීත. කෙලින් ප්‍රශ්නයක් අහනවා. ඇත්තද මේක නිකම්ම ප්‍රශ්නකට වඩා සත්‍යය හොයාගෙන යන ගමනක තියෙන ලොකු අභියෝගයක් කිව්වොත් හරි. මෙන්න අහපු ප්‍රශ්නය හරිම සරලයි ඒත් හරිම ගැඹුරුයි. කෙනෙක්ගේ හිත කියවන්න බැරි සාමාන්‍ය මිනිස්සෙක් කොහොමද හරියටම දැනගන්නේ තමන් අනුගමනය කරන ගුරුවරයා ඇත්තටම අවබෝධ කරපු කෙනෙක්ද කියලා? බලන්න මේක අද්භූත බලයන් ගැන නෙවෙයි. මේක තනිකරම ප්‍රායෝගිකව තහවුරු කර ගැනීමක් ගැනයි. ඉතින් ඔය වගේ ගැඹුරු ප්‍රශ්නයකට මොන වගේ උත්තරයක්ද ලැබෙන්නේ නැත්තේ? පුදුම හිතන කාරණේ තමයි ඒ උත්තරේ කිසිම අద్భుත දෙයක් නැහැ. ඒක හරිම ක්‍රමානුකූලයි, හරිම ප්‍රායෝගිකයි. ඇත්තරම මේකට ඕන වෙන්නේ අපි හැමෝටම උපදින්ම තියෙන හැකියාවන් දෙකක් විතරයි. මොනවද මේවලම් දෙක? අපේ ඇසයි කනයි. සරලවම කිව්වොත් ගුරුවරයාගේ ක්‍රියාවන් දිහා ඇහෙන් බලන එක සහ ඒ කෙනාගේ වචනවලට කනෙන් සමන් දෙන එක. මෙතනදී වැදගත්ම දේ තමයි මේ දෙක අතරේ ගැළපීමක් තියනවද කියලා හොයන එක. ඒ කියන්නේ කීන දෙයයි කරන දෙයයි එකක්ද? එකක් විතරක් බලලා මදි දෙකම සමබරව බලන් ඕන. හරි. දැන් මෙවලම් දෙක තියෙනවා. ඇසයි කනයි. ඉතින් මේ දෙක පාදිච්චි කරලා කොහොමද මේ විමර්ශනය හරියටම කරන්නේ? නිකම් බලන් හිටියට මදිනේ. මේකට හරිම පැහැදිලි පියවරෙන් පියවර යන මාර්ගෝපදේශයක් තියෙනවා. මේක හරියට පීවර 6කින් සමන්විත පරීක්ෂණ ලයිස්තුවක් වගේ. බලන්නකො මේක කොච්චර තර්කානුකූලද කියලා. මුලින්ම අපි පටන් ගන්නේ බාහිරින් පිනේ දේවල් වලින්. ඒ කියන්නේ කෙලෙස් සහිත දේවල් තියෙනවද කියලා බලනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් කැඹුරට යනවා. ඒ හැසිරීම කොච්චර කල්ලිනන්ද තියෙන්නේ? ප්‍රසිද්ධ වුණාට පස්සේ වෙනස් වුණාද? අන්තිමටම ඒ සංවරකමට ඇත්තම හේතුව මොකද්ද? ඒක බයකට කරන දෙයක්ද? නැත්නම් නියම අවබෝධයකින්ම එන දෙයක්ද කියලා හොයනවා. හොඳයි. පළවෙනි පියවර දෙකේදී අපි හොයන්නේ වැරදි ලක්ෂණ. ඒ කියන්නේ කේන්දිය, තණ්හාව, මානය වගේ දේවල් ක්‍රියාවෙන් හරි වචනෙන් හරි එළියට එනවද කියලා. සමහර විට මේවා හැමතිස්සෙම පේන්නේ නැති වෙන්න පුළුවන්. ඉඳලා හිටලා මතුවෙනවද කියලාත් හොඳට බලන්න ඕන. මොකද ඕන කෙනෙක්ට ටික කාලයකට දුර්වරකම් හංගගෙන ඉන්න පුළුවන්නේ. ඉතින් මේකේ මූලිකම අරමුණ තමයි චරිතයේ පිරිසිදුකම ගැන මූලික අවබෝධයක් ගන්න එක. ඊළඟට අපේ විමර්ශනය අනිත් පැත්තට හරවනවා. වැරදි දේවල් නැහැ කියලා දැක්කනේ ඒක විතරක් මදි. යහපත් ගුණාංග තියනවද කියලාත් බලන්න ඕන. හැබැයි මෙතනදි වැලිගත්ම දේ තමයි මේ හොඳ ගති ගුණ ඊයේ පෙරේදා පටන් ගත්ත දෙයක්ද නැත්නම් කාලයක් තිස්සේ ස්ථාවරවම තියෙන දෙයක්ද කියන එක. මොකද කවුරුවනත් කෙටි කාලයකට හොඳට ඉන්න පුළුවන්. සැබෑවටම වටින්නේ කාලයත් එක්ක තියෙන ස්ථාවර බවයි. දැන් තමයි එන්නේ නියම පරීක්ෂණය. මේකට පීඩන පරීක්ෂණයක් කිව්වත් වැරදි නෑ. කෙනෙක් ප්‍රසිද්ධ වුණාම, කීර්තිය ලැබුණාම මොකද වෙන්නේ? බලයයි පිළිගැනීමයි නිසා චරිතය වෙනස් වෙනවද? අද කාලේ සමාජ මාධ්‍ය දිහා බැලුවම මේක කොච්චර අදාළද කියලා හිතාගන්න පුළුවන් නෑ. අවංකකම මනින නියම මිම්මක් තමයි මේක. ඉතින් ප්‍රතිඵලය මොකද්ද? බිඳුවයි. ඒ කියන්නේ කිසිම පිරිහීමක් නැහැ. ප්‍රසිද්ධ වෙන්න කලින් තිබුණු ඒ සංවරකම, ඒ අවංකකම ප්‍රසිද්ධ වුණාට පස්සෙත් අංශු මාත්‍රයකින්වත් වෙනස් වෙලා නැහැ. මේකෙන් අපිට තේරෙනවා ඒ ගුණාංග කියන්නේ මතුපිටින් තියෙන දේවල් නෙවෙයි ගැඹුරින්ම මුල් බැහැගත්තු දේවල් කියලා. හරි. ගුරුවරයා සංවරයි කියලා අපි දැක්කා. ඒත් දැන් අහන්න ඕන වැදගත්ම ප්‍රශ්නය ඒ ඇයි? ඒ සංවරකම එන්නේ නරක විපාකවලට මිනිස්සු මොනවා කියයිද කියන බයටද? නැත්නම් ඇත්තටම තණ්හාව නැති කරපි නිසා හිතේ ඇතිමුණු නිදහස නිසාද? බලංග මේ දෙක අතරේ අහසට පොළොව වගේ ලොකු වෙනසක් තියෙනවා. අවසාන නිගමනයේ හරිම පැහැදිලියි. මේ පිරිසිදුකම බය මත පදනම් වෙච්ච දෙයක් නෙවෙයි. ඒක තණ්හාව මුලින්ම උදුරලා දාපු නිසා ඇති වෙච්ච දෙයක්. ඒ කියන්නේ මේ හැසිරීම පිටින් එන බලපෑමක් නිසා නෙවෙයි, අභ්‍යන්තර නිදහසින්මයි ඇති වෙලා තියෙන්නේ. ඔන්න ඔතනින් බාහිර නිරීක්ෂණ අධ්‍යයන සම්පූර්ණ වෙනවා. මෙච්චර වෙලා අපි හිටියේ දුරේ ඉඳන් බලාගෙන නිරීක්ෂණය කරමින්. දැන් තමයි මේ ක්‍රියාවලියේ ඊළඟට සමහර වෙලාවට වැදගත්ම අධ්‍යයනට අපි එන්නේ. ඒ තමයි නිකම් බලාගෙන ඉන්න තැනින් අවබෝධය කරා යන එක. දැන් විමර්ශකයාට ලැබෙන උපදෙස් තමයි හරි ඔබ දැකපු දේවල් ගැන ගිහින් ගුරුවරයාගෙන්ම කෙලින්ම අහන්න කියන එකද? මේක හරිම බලගත් පියවරක් නේද? මෙතනදී නිකම් බලාගෙන ඉන්න කෙනා තමන්ගේ අවබෝධය තහවුරු කරගන්න සක්‍රියවම සහභාගි වෙන කෙනෙක් බවට පත්වෙනවා. ඉතින් ප්‍රශ්න කරාම ගුරුවරයා තමන් දැකපු දේවල් ඇත්තයි කියලා තහවුරු කරනවා. මේ මොහොත හරිම තීරණාත්මකයි. මොකද Taman පිටින් දැකපු දෙයි ගුරුවරයාගේ අභ්‍යන්තර යථාර්ථයත් එක්ක හරියටම ගැලපෙනවා කියලා මෙතනදී සහතිකයක් ලැබෙනවා. මේ තහවුරු කර ගැනීමත් එක්ක දැන් ශ්‍රාවකයා සම්පූර්ණයෙන්ම සූදානම් ධර්මය අහන්න. දැන් ගුරුවරයා කියන දේවල් නිකම්ම වචන විතරක් නෙවෙයි ඒවා Taman දැනටම දැකලා තහවුරු කරගත්තු පිරිසුදු චරිතයකින් එන වචන. ඒ නිසා ධර්මය ඇහෙද්දී ඒක අවබෝධ වෙද්දී ඒ අවබෝධයක් එක්කම ගුරුවරයා ගැන නොසලෙන පැහැදීමක් ඇති වෙනවා. මෙතනදි තමයි නිරීක්ෂණය කියන දේ පෞද්ගලික අත්දැකීමක් බවට පත්වෙන්නේ. හොඳයි මේ තරම් සූක්ෂමව පියවරෙන් පියවර ගිය විමර්ශනයකින් පස්සේ මේ තරම් ගැඹුරු පෞද්ගලික අවබෝධයකින් පස්සේ අන්තිමට ලැබෙන ප්‍රතිඵලය මොකන්ද? ඒක නිකම්ම විශ්වාසයක් විතරද? නැහැ. ලැබෙන්නේ හරිම විශේෂිත ආකාරයක ශ්‍රද්ධාවක්. ඒකට කියනවා ආකාරවති සද්ධා කියලා. මේක අර ඇස් දෙක වහගෙන අදහන අන්ධභක්තිය නෙවෙයි. මේක ඇස් හොඳටම අරගෙන දැකලා අහලා පරීක්ෂා කරලා Tamanටම තහවුරු කරගෙන ඇති කරගන්න හේතුඵල මත පදනම් වුණු ශක්තිමත් විශ්වාසයක්. මේ විදිහට සාක්ෂි මත පෞද්ගලික අත්දැකීම් මත ගොඩනැගෙන විශ්වාසයක ශක්තිය හිතාගන්න පුළුවන්. ඒක හරියට පොළොට ගැඹුරට මුල් බෑගත්තු ලොකු ගහක් වගේ. සූත්‍රයේම කියන විදිහට ඊට පස්සේ කිසිම කෙනෙක්ට කිසිම දෙවියෙක්ට මාරයෙක්ටවත් ඒක සෙලමන්න බෑ. මොකද ඒක දැන් Tamanගේම අවබෝධයේ ප්‍රතිඵලයක්. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපිට එක ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. තොරතුරු වෙලම් වගේ ගලාගෙන එන හැමෝම Tamanව ගුරුවරු කියලා හඳුන්ව ගන්න අද වගේ කාලෙක Tamanගේ ජීවිතයේ තීරණ ගන්නකොට කෙනෙක්ව අනුගමනය කරන්න තෝරගන්නකොට සත්‍ය හොයාගන්න මේ පැරණි ਵਿਚਾਰාත්මක ක්‍රමවේදය කොහොමද අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ?